සියලුම ආරක්ෂක රාජකාරී මේ වන විට යොදවා තිබෙනවා. දිවයින පුරාම ජංගම සංචාර ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන වෙච්ච ඡන්ද පෙට්ටි ලැබුණායින් පසුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලැබෙනවා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඊට අමතරව එම ඡන්ද මධ්‍යස්ථානයේ තිබෙන ප්‍රදේශයේ ජංගම සංචාර මගින් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම අද දින දියතලාව පොලිස් වසමේදී මැතිවරණ රාජකාරී සඳහා යොදවා තිබූ ජීප් රථයක් අඩි 30ක් පමණ වූ ප්‍රපාතයකට පෙරලීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63000ක පමණ පිරිසක් සිවිල් ආරක්ෂක බලකායේ 7000ක පමණ නිලධාරීන් පිරිසක් වගේම පොලිස් විශේෂ කාර්ය බළකායේ 4000ක පමණ නිලධාරීන් පිරිසක් රාජකාරී සඳහා යොදවා තිබෙනවා.